නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද බික්කවේ බික් භික්ඛූ සන්තුට්ඨෝ හෝති තරීතර පින්ඩපාතේන ඉතරීතර පින්ඩපාත සන්තුට්ඨියා ච වන්නවාති නච්ච පින්ඩපාත හේතු අනේසනං අපපතිරූපං ආපජ්ජති අලද්ධාච පින්ඩපාතන්න පරිතස්සති ලද්ධාච පින්ඩපාතං අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ වන්නෝ පරිබුඤ්ජති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉදිරියෙන් තියාගත්තේ බුදුජාන් වහන්සේ දේශනා කරන ලද ඊතර ඊතර පින්ඩපාත සන්තුට්ටි මහාර්ය වංශය සම්බන්ධ පාළි පාඨය අපි පසුගිය දවස් දෙකේ මේ ආර්ය වංශය කියලා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගැනීමට කරුණු කාරණා ඉදිරිපත් කරගත්තා. ඊයේ දවසේ අපි ඊතරීතර චීවර සන්තුට්ඨ මහාර්ය වංශය පිළිබඳව කරුණු ටිකක් ඉදිරිපත් කරගත්තා. ඒ ක්‍රමයටම ඒ ඊතරීතර පින්ඩපාත සන්තුට්ටි මහාර්ය වංශයයි අද දවසේ මාතෘකාව වෙන්නේ. මේ චීවර පින්ඩපාත තේනාසන ගිලාන ප්‍රත්‍ය කියන එක අපි සංඝයාගේ ජීවිතය පැත්තෙන් බලනකොට සිව්පසේ කියලා සංඝයාගේ ජීවිතේ පවත්වාගෙන යාමට අවශ්‍ය අත්‍යවශ්‍ය කාරණා හතර කියලා සඳහන් වෙනවා. ඉතින් මේ හතරටම අපි ගිහියන් කෙරේ රඳා පවතිනවා. ඒකයි මේ මහානකමේ හැටි අපි සිවුරු පිළිබඳව ගිහියෙක් දෙන දෙයක් තමයි පරිභෝග කරන්නේ. මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන පින්ඩපාතයත් ගිහියෙක් දෙන දෙයක් තමයි පරිභෝග කරන්නේ. ඊට පස්සේ සේනාසනයක් ගත්තත් ගියන් විසින් සකස් කරන ලද්දක ඉන්නවා. එහෙම නැත්නම් බෙහෙත් පිළිකරකොත් එච්චරයි. ඉතින් මේ විදිහට බලනකොට ගිහි ජීවිතයේ නැත්නම් අගාരിക ජීවිතයේ Taman හම්බ කරගෙන උයාගෙන කැම කරනවා. සංඝයා වහන්සේලා ඒ ගිහියන් විසින් සපයන ආහාරය වළඳලා Tamanගේ Brahmacharya අරසා කරනවා. ඉතින් එතකොට මේ ගිහියන්ගෙන් ලබන මේ පින්න පාතේ වළඳලා සංඝයා ඒ ගිහියන් විෂයෙහි ගිහියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන විදියට කටයුතු කරන්න ඕන නිසා සරුවචන් වහන්සේ විනය පිටකයේ එහෙම නැත්නම් නීති පද්ධතියේ විපින්න පාතයක් විය යුතු ආකාරය ධර්මයේ පැත්තෙමුත් දේශනා කරලා තියෙනවා විනය පැත්තෙමුත් දේශනා කරලා එතකොට මේ ආරිවංශ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ Taman මේ අනුන් දෙන බතක් වළඳලා දානයක් වළඳලා ඒකෙන් පව් කරගන්න නැතුව දෙන කෙනාටත් Tamanටත් පිනක් කුසලයක් සිදු වෙන ආකාරයට කටයුතු කිරීම පිළිබඳව ධර්මයේ සඳහන් කොටස්. ඒ වගේම වෙඩි ලොකු විස්තරයක් තියෙනවා විනය පොතේ. ඒ දෙකම ධර්ම විනය කියන දෙකම භික්ෂුවක් දැනගෙන ඉන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මේ වගේ අවස්ථාවක් ආවොත් ඒ සම්බන්ධයෙන් ගිහියන්ට අනුශාසනා කරන්නත් පුළුවන්කම තියෙනවා නම් ඒක අතිරේක ලාභයක්. ඉතින් ඒ නිසා අපි අර පළවෙනි දවසේ කතා කරගත්තා වගේ හඳුන මතක් කරගත්තා වගේ පෙර කාල හිටපු රාජ්‍ය නායකයෝ ඒ බව දන්න කියන භික්ෂුන් වහන්සේලාට සිව්පස්සේ සලසලා ගිහියන්ට මේ හතර ආර්ය වංශය පිළිබඳව විස්තර කතා දේශනා පවත්වනවා. ආර්ය වංශ බණ පොළවල් වල. ඉතින් ඒකෙදී දෙවෙනියට සඳහන් වෙන කාරණාව තමයි මේ ආහාරය කියන එක. ඒක භික්ෂු ජීවිතය පැත්තෙන් බලනකොට පින්ඳ පාතේ. පින්ඳ කියලා කියන්නේ පිඩකට, බත් පිඩකට. ඉතින් මේ පාත්‍රයට වැටෙන පිඩට පින්ඳ පාතේ කියලා කියනවා. ඉතින් මේ පින්ඳ පාතය සිඟා වඩින දෙයක්. සිඟා කරන දෙයක්. ඉතින් ඒක නිසා සර්වචන් වහන්සේත් ඒ ආදර්ශය තිබ්බා ඉස්ලාම් දවසේ ඒ කිඹුල්පත් කිඹුල්ලක්පුරේට වඩන වෙලාවේ සර්වචනාංශේ ගෙන්න ගන්න ඒ සුද්ධෝදන රජතුමා ඇමතිවරු 10 දෙනෙක් පිටත් කරා. යන යන එකනා පැවිදි වෙනවා. මතක වෙන්නේ පණිවිඩය කියන්නේ. බොහොම දුර. අතේ අන්තිමට ගියේ කාළුදායි කියන ඇමතිතුමා. ඉතින් සජ්ජුරොත් බොහොම කනගාටුවෙන් හිටියේ තමන්ගේ උත්තර රත්නේ දැක ගන්න මේ වෙනකොට ਸਰුවඥ වෙලා ඉතින් ඒ කාල්දා යමතිවරයා කිව්වා රජුරවඬ මම යන්න මේ ඉතිස්ලා ගිය කට්ටිය ඔක්කොම පැවිදිලා ඉතින් නතර වුණා පණිවිඩය කිව්වේ නෑ මට අවසර දුන්නොත් පැවිදි වෙන්න අවසර දුන්නොත් මම පැවිදි වෙලා පණිවිඩෙත් කියන්නම් කියලා. ඉතින් ඒ යමතිවරයාට විතරක් රජුරෝ පැවිදි වෙන්න අවසර දීලා පිටත් කරා. ඉතින් මේ කාල්දායි ඇමතිවරයෙක් ගිහිලා කරුවත්තන්සේ බැහැදකලා හඳුරු වෙලා පැවිදි වෙලා පස්සේ මතක් කරා පියමා රජුරෝ ඔහු බලාපොරොත්තුෙන් ඉන්නවා ආරාධනා කරනවා කිඹුලප්පුරේට වයින් එක. ඉන් දවස් ගාණක් පයින් සරුවචනසේ වඩිනවා. එතකොට 12000ක් සංඝයා වහන්සේලා පිටිපස්සෙන් එනවා. ඉතින් ගිහිල්ලා නිග්‍රෝධාරාමේ කැලේ රාත්‍රී ගත කරා මේ වගේ වෙලාවට ගිහිල්ලා. පහුවෙන්ද උදේ කල්පනා කරලා බැලුවා දැන් ගෝලියෝ 12000ක් එක්ක තමන්ගේ රාජධානට ඇවිල්ලා පියම රජුරුවන්ගේ ආරාධනාවක් නමුත් කවුරුවක්වත් ඇවිල්ලා සීල් දාණයට ආරාධනා කරේ නැහැ. කවුරුවක්වත් ඇල්පැන් උණුපැන් දුන්නෙත් නැහැ. කවුරුවක්වත් දැහැටි දණ්ඩක්වත් පූජා කරෙත් නැහැ. දැන් උජාරුවට ආරාධනා කරලා ගෙන්නකට ඉන්නේ. නමුත් ඒ සත්කාරය උනේ නැහැ. අන්න ඒ වෙලාවේදී බුදුජාන් වහන්සේ ඒ පෙරවිසු සරුවච්චන් වහන්සේලාගේ චාරිත්‍රය නැත්නම් මේ මහාර්ය වංශය කල්පනා කරලා බැලුවා ඒ ස්වාමීන් වහන්සේලා කරලා තියෙන පිටුසිඟාවචනය. පිටසත් එක්ක පින්න පාති වයි. ඉතින් මේ බුදුරජාන් වහන්සේ පාත්‍රයන් පින්න පාති වයින්නකොට අනේකුත් සංඝයා සේරම පින්න පාති වන්නවා. ඉතින් වීදිය දිගේ පින්න පාති වන්නවා අන්තිමට රජමාලිගාව තියෙන වීදියට ගියාට පස්සේ ඉතින් කවුරුත් ආහූ කරන නිසා ශබ්ද කරන නිසා යසෝදරාව පුරුදු පරිදි කවුළුවෙන් එළිය බලනකොට දැනගත්තා මේ සිද්ධාර්ථ තාපසතුමා දැන් බුදු වෙලා 12000ක් සෙනගෙක ගයක් ගයක් ගාන පිටිපස්සට. ඉතින් මේක විශාල ලැජ්ජාවකට තේරුනේ මොකද යසෝදරාව බැලුවේ ප්‍රශ්නේ ඊයත් අංගේ පැත්තේ. මේ රජ වෙන්න යුවරජ කන තනතුර ලැබලා හිටපු කෙනා දැන් මේ පියමා රජුරයන් පස්සේ රජ වෙන්න ඉන්න කෙනා දැන් හිඟා කනවා කිය. ඉතින් ඒ ගිහිල්ලා පියමා රජුරවන්ට කිව්වා පියමා රජු ගොඩක් කලබල වුණා මේ ලේලි කියපු කතාවට. ඉතින් රජුරෝ ඒ රාජාංගණයට එහෙම නැත්නම් වීජයට මහිනකොට කලබලේ නිසා උඩට එකක් ඇඳගෙන යන්නවත් බැරි වුණා. රජුරෝ උඩට සාටකයක් දාගෙන තමයි ඉන්නේ. ඒකවත් මතක නැතුව ගිහිල්ලා වුව මොකද්ද මේ කරන නිග්‍රහව එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරලා රජුරණේ කිව්වා නෑ මේ නිග්‍රහයක් නෙවෙයි මේ අපි වංශේ පවත්නවා. ඒක රජුරෝ කිව්වා අපි ඇවිල්ලා රාජ්‍ය සම්මත මහා සම්මත රාජකුලයේ වංශේ අපි කවුද එහෙම පින්ඳ පාති කෙරුවේ කියලා. ඉංගා කෑවේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරා අපි රජ මහරජා ඔබතුමාගේ වංශේ රාජවංශේ මගේ වංශේ ආර්ය වංශේ ආර්යවන්ත උත්කෘෂ්ඨම දේ තමයි මේම පින්නපාතේ වගේ. ඒක බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා කරන ආව චාරිත්‍රාක් කියලා මේ ආර්ය වංශය විස්තර කරනකොට රජුරෝ ඒ උඩුකයට යමක් අඳගන්නේ නැතුව වීදියේ ඉඳගෙන සෝවාන් වුණා. මේ ගිහි ආකල්පයත් ආර්ය වංශයේ ආකල්පයත් දෙක තේරුම් ගත්තොත් ඒක නිකම් ලොකු වෙනසක් ඇති වෙනවා චින්තනයක. ලොකු වෙනසක් ඇති වෙනවා ආගයන්ග ආඩම්බරයන්ගේ රජ කෙනෙකුට උනත් වෙනවා. ඉතින් ඒක නිසා මේ පින්ඩපාත මහාර්ය වංශය පින්ඩපාතේ වඩින සංඝයා නමක් දැක්කත් මහ විශාල නිමිත්තක් තියෙනවා ඒක. ඒ මොකද අනිත් හැම කෙනාම හම්බ කරගෙන කනවා. මේ සංඝයා වහන්සේ බඩතුලේ පාත්‍රයක් හංගගෙන ඉම් බලාගෙන ගෙලවලුවේ ඉඳලා කකුල් දෙක දක්වාම වහගෙන දෙන දෙයක් බලාපොරොත්තුෙන් ඇවිදිනවා. ඉතින් එතකොට අර ගිහි ආකල්ප වලට ශාල අභියෝගයක් මෙතන තියෙනවා. මහ පොළොව සනස සනස පින්න පාතිවයි. ලදයම් දෙයකින් සතුටු වෙනවා. ඉතින් ඒක කරන්නේ මේ පුදුමයටපත් වෙන ගිහියෝ පාර්ශව කරුව කරගෙන තමයි. ඒ ගිහියෝ තමයි මොනවාරි දෙන්නේ. ඉතින් එතකොට ඒ දෙන ගිහියටත් මේ අහම්බෙන් හම්බෙච්ච පින්නපාත වඩින ස්වාමීන් වහන්සේ නමක් දැකලා දාන ටිකක් පූජා කරන්න හම්බෙන්න එක ලොකු අවස්ථාවක්. සංඝයාටත් මූණ බලන්නේ, ගෙවල් දොරවල් බලන්නේ, ගෙපිලි වලින් පින්නපාත යනවා. ලැබ ඕන දෙකින් සතුටු වෙනවා. ඉතින් ඒක නිකන් මලක් දැකව බඹරෙක් මල්ලට වහලා පැණි ගන්නවා වගේ කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. තථාපි බඹරෝ පුප්පහ වන්න ගණ්ඩං විහෙට්ටයක්. ඒ යන ගමන නිසා ගෙවල් දොරවල් වැඩවලට කිසිම බාධාවක් කරන්නේ කාටවක කරදරයක් කරන්නේ අර තැම්බිච්ච බතෙන් පත්තෙන්දක් තැම්බිච්ච ව්‍යංජනයකින් ව්‍යංජන හැන්දක් දෙන දේ ගන්නවා. අගිර බඹරේ ගිහිල්ලා මලට හානි කරන්නෙත් නැතුව වර්ණයට ගන්ධයට හානි කරන්නෙත් නැතුව ඒකේ පරාග ටිකයි මේ පැණි ටිකයි ගන්නවා වගේ. මල් පැණි ටිකයි ගන්නවා වගේ. ඉතින් ඒකෙදී බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මේ භික්ෂුන් වහන්සේලා තමන්ගේ ගෙදර ඉස්සරහින් පින්නපාති වඩිනවා දන්නවනම් ඒ ගෙවල් වල ඉන්නේ නැත්තෝ ඒ වෙලාවට බත් ටිකක් කොහෙන් හරි හොයා ගන්න. ඒ නිසා කුලේ කුලේ බත් පිස වෙන ගතියක්. ගෙදරක් ගෙදරක් පාස බත් ටිකක් ඉදෙන ගතියකටපත් කරනවා සංඝයා. නිතිපතා වීදියක් දිගේ පින්නපාති යනකොට. ඒ නිසා ඒ ගෙවල් වල මිනිස්සු අපේක්ෂා කරනවා. මේ වෙලාවට සංඝයා පින්නපාතේ වයින්නවා. නිසා මොනවත් නැහැ කියන්න හොඳ නැහැ. කොහොම හරි කරලා හම්බ කරගෙන තමනුත් කන අතරේ පුත්‍රජානනාසට මේ සංඝයා වහන්සේට පින්නපාත ටිකක් දෙනවා. ඒ නිසා ගෙයින් ගෙය කුලෙන් කුලේ බත් පිසවන ගතියක් මේ පින්නපාතේ තියෙනවා. ඉතින් මේ පින්නපාත ක්‍රමය මිනිස්සු අතර තියෙන වස්තුව මේ සමසේ බෙදී යාම વિશેයි විශාල සේවයක් කරනවා. සල්ලි තියෙන මනුස්සයත් පින්න පාතිලා. දුප්පත් මනුස්සයත් දෙනවා. ගන්න හාමුදුරුවෝ මේ දුප්පතාය මේ පොසතාය මේ හොඳ ආහාරය මොකක්වත් බලන්නේ. ඉතින් ඒ නිසා අපි දන්නවා අපේ මුත්widetilde කියලා එකක් තියෙනවා කමතේදී. කුඹරේදී තියෙන ඇඹුල කියලා එකක්. ඉතින් මේ මුත්widetilde ඇඹුල අරගෙන ගියාම සාමාන්‍ය ස්වරූපේ තමයි gedara ඉන ඒ ඒ කමතේ ඉන කාටත් වගේ දෙනවා. ඒ වගේ කුඹරට ගියාට පස්සේ ඒ කොයියට විතරක් නෙවෙයි අහල පහල කුඹරවල ඉන්න අයටත් අඬ ගහලා ඇඹුල බෙදනවා. ඉතින් ඒකෙන් අර හම්බ කරන දේ කවුරුත් එක්ක වගේ අදා බෙදා ගන්න ගතිය නිසා කොට කය කියලාත් කියනවා. පුදුමාකාර ආර්ථිකයක් අපිට තිබුණේ කවදාවත් සිංහලයාගේ මේ සිංහල දේශේ රටක බඩගින්නේ කවදාකවත් මැරලා දෙලු පුද්ගලයෙක්. ඒක රොබර්ට් නොක්ස් තුමා ලංකාවේ ඉන්න කාලේ ලියපු පොතේ සඳහන් කරලා තියෙනවා. අහල ගම් හතක කවුරු හරි බඩගින්න මැරනොත් ඒ ගම් හතටම විල්ලැජ්ජාවක් කියලා. කාටවත් එහෙම නොකන වෙ මැරෙන දෙන්නේ හදා බෙදා ගන්න ගැතියක් තියෙනවා. ඔය ජීවුණුවේ සම්මත රටවල විශාල පිරිසක් රාත්‍රියේ නිදාගන්නේ කණ්ඩ දැතු. චීනමංශගා විශාල ධනයක් තියෙනවා. කවදාකවත් දුප්පතෙකුට දෙන්නේ නැහැ. අනිතික දෙනවයි කියන එක වශ විලිලැජ්ජාවක් ඒගොල්ලන්. ඉල්ලනවා කියන එකත් විලිලැජ්ජාවක්. ඉතින් ඒක නිසා තියෙන තැන සල්ලි එකතු වෙනවා. ඒක නිසා මිනිස්සු අතර විශාල පන්ති සටනක් තියෙනවා. ආර්ථික සමාජ මට්ටම් හැදෙනවා. ඉතින් අර දුප්පත් මිනිස්සු වැඩි හිටියන් සල්ලි තියෙන මිනිස්සුන්ට විරුද්ධව විප්ලව කරනවා. සල්ලි තියෙන මිනිස්සු දුප්පත් මිනිස්සු මරන්න ආයුධ හදනවා. ඉතින් මේ රණ්ඩුව යනවා මිසක්කා මේ ආහාරයෙන් සතුටක් සමගියක් සමාදානයක් එන්නේ නැහැ. ඒ නිසා මේ පින්න පාතය බුදුජාන් වහන්සේ මේ ඒවකට තිබිච්ච එකක්. දකින්නකොටම මේක සංඝයාට අඳුරලා දුන්නා. ඉස්සරලා ඒ කියන්නේ බුද්ධ ශාසනය පූර්ව බුද්ධ ශාසනය පළවෙනි අවුරුදු 20 ඇතුළත සංඝයා හැන්දෑවෙත් පින්නපාති ගිහිල්ලා තියෙනවා. උදේ එකතරේ හැන්දෑ එකතරේ දෙසරක් ගිහිල්ලා තියෙනවා. ඒ මොකද මිනිස්සු ඇත්තටම හොඳට යමක් රසමසවුලක් උයාගෙන කන්නේ හැන්දෑවේ තමයි. දවල්ට දාණේ වරන් දාන්නේ දුවන පයින් කම. කතාව කරන කම. උදේටත් ගිනි කුන්දමේ මොනවාරි වෙලා රස්සාවට යන එකයි කරන්නේ. හැන්දෑවට තමයි ඇවිල්ලා කරන්නේ. ඉතින් ඒක නිසා උඟ සංඝයා වහන්සලා කැමැත්තෙන් ඉඳලා තිනවා. හැන්දෑවේ පින්න පාත යන්න ඒක අභාග්‍ය සම්පන්න සිද්ධියක් නිසා බුදුරජාණන් වහන්සේ පස්සේ නීතියක් පැනෙවුවා 12න් පස්සේ යන්න එපයි කියලා. ඉතින් ඒක විශාල කතාවක්. ඒ සමහර එකට හිටපු සංඝයායකට කැමති වෙලා නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගොඩාක් කරුණු දක්වලා සංඝයාට කියලා තියෙනවා දේවඩුවෙන් ආහාරය නතරකරනද ඊර නගින තැන ඉඳලා ඊර නගිනටත් පොඩ්ඩක් ඉස්සෙල්ලා අරුණ කියලා අපි ඒකට කියනවා අරුණ නැග්ග තැන ඉඳලා ඊර මුතුන් වෙනකන් තමයි ආහාරය ඇඳා වලුව වරුවම වන භාවනාවක් කරගෙන ඉන්නවා ඉතින් ඒ උදේවරුේ ආහාරයක් Taman උපයන්නේ කවුරු හරි තම්බලා දෙන බතක් බලනවා ඉතින් එතකොට ඒ සංඝයාට සෞඛ්‍යයක් හැදෙනවා වෙලාවත් ඉතුරු වෙනවා බණක් භාවනාවක් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ගියෝ මේ බණහන ගියෝ ඒ කියන ওই ආර්ය වංශයේ තියෙන ඒකට සංඝයාට විතරයි. අපිට ඒක කරන්න බෑ. මොකද අපි හම්බ කරගෙන උයාගෙන කන්නේ කියලා. නමුත් සුමානිකට දවසක් එදා තිබිලා තියෙනවා උපවාසය කියලා එකක්. වාසය කියලා කියන්නේ දවසට තුන් වේල, උපවාසය කියලා කියන්නේ හැන්දවරට නොකා සිටීම. ඒක තමයි උපෝසත කියලා අපි හදාගෙන තියෙන්නේ. ඒ උපවාසය කියලා කියන්නේ උපවාස කරනවා කියලා අපි නොකන බින්නවට උපවාස කරනවා කියලා පාවිච්චි කරනවා ලංකාවේ. දැන් ওই සිද්ධාර්ථ තාපස සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිද්ධ වෙන දවසේ යසෝදරාවේ ඉඳලා තියෙන උපෝසතේ සමාදන් වෙනවා. එයාගේ දහවස දාණේ අරගෙන නැහැ. ඒ කාලේ තිබිලා තියෙනවා මේ බුදුහාමුදුරු පහළ වෙන්න ඉස්සලා සිද්ධාර්ථ කුමාරෝත්පත්තියට ඉස්සලා මනුස්ස සුමානකට සැරයක්වත් ඒ උපවාස කරන ගතිය. ඒ උපවාසයේ ශරීර සෞඛ්‍යයට අත්‍යවශ්‍ය දෙයක්. කොයි වෙලාවක හරි Tamange බඩ හොඳට කෑම නොගෙන ගත කරනවා නම් ඒ බඩේ තියෙන අලුත් වැඩියා කටයුතු කරන්නේ දැන් ওই පාරක් වුණත් අලුත් වැඩියා කරන්න නම් පාර වහන්න එපයි. ඒ පාරේ ගමන් යනකොට කරන්න බෑනේ අලුත් වැඩියා. අන්නේ වගේ මේ ආහාර ගන්න නැති වෙලාවේ ඇඟ ඇතුලේ තියෙන පුදුමාකාර ප්‍රතිසංස්කරණ කටයුතු. ඉතින් ඒ නිසා කාට හරි පුළුවන් නම් මේ උපෝසතය නැත්තම් උපවාසය කරන්න ඒ කෙනාට සෞඛ්‍ය ගොඩාක් වර්ධනය වෙනවා. ඒ වගේම ඛණ්ඩ නැති මිනිස්සෙක් විඳින දුක කාලා කෑමෙන් පාටි දාලා සෙල්ලම් කරන කෙනෙකුට ඛණ්ඩ නැති මිනිස්සෙක්ගේ දුක තේරුම් ගන්න පුළුවන් ගැටයක් වෙනවා. ඒකට මනසෙත් විශාල වර්ධනයක් සිද්ධ වෙනවා. ඒක නිසා සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඉඳලා මේ ඉන්දියා සමාජයේ මේ උපෝසත ක්‍රමයේ තිබුණා උපවාස ක්‍රමයේ තිබුණා ඒක ආධ්‍යාත්මික ක්‍රමයක් වශයෙන් තමයි පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ක්‍රමිකව ලස්සනට පිළිවෙල කරලා දුන්නා සරුවචන් වහන්සේ. පිළිවෙල කරලා දීලා යම් හේයකින් ඒ කැම සම්බන්ධයෙන් ලද දෙයින් සතුටුුනේ නැතුව කැම පිටිපස්සේ ගිජු වෙන්න පටන් අරගත්තොත් වෙන ආදීනාව පෙන්ලා දීලා තියෙනවා. ඕනට වෙඩි කෑම කනවට අපි කියනවා කාමසුකල්ලිකාණු යෝගී කියලා. නොකානොබී දුක් විඳිනවට කියනවා අත්තකිලමතාණු යෝගී කියලා. ඒක දෙකම බුදුරජාණන්ස ඉන්න කාලේ බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ තාපසෝ කරලා තියෙනවා. ඒ රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා තුනේ ඉන්නකොට ඒ රාජකීය කන්‍යාව මේ කුමාරයාට මේ යුවරජුරවණ්ඩ දෙපැත්තේ දෙන්නේ හඳුන් අඹරන අතරේ විජිනපතකින් පවන් සලන අතරේ සතරං භාජනවල රාජභෝජන වළඳලා තියෙනවා. කියන්නේ තාම සුඛෝපභෝගී විදියට රජ සැප වළඳලා තියෙනවා. මොකද මේ ඊගාවට රජ වෙන්න ඉන්න කුමාරයා. වෙනමම මාලිගාවල් හදලා වෙනම අන්තපුර ස්ත්‍රීන් තියලා වෙනමම උයලා එක එක ඍතු වලට රම්‍ය සුරම්‍ය සුබ කියලා ආහාරයේ ඉහළම සැප විඳලා තියෙනවා. එහෙම රැප විඳපු මේ යොරජතුමා ඒ පළවෙනි දවසේම ගීගී අතහැරලා ගිහිලා රජගහ නුවර වීදියක් ගානේ පින්නපාතේ ගියා පින්නපාතේ යනකොටවත් සට්ටු දැක්කා මේ හංගන්නෙක්ම නෙවෙයි මා විශාල පිං ඇති කෙනෙක් කියලා රජුරණ බව පණිවිඩය ගියා මේ යන්නේ පොඩි කෙනෙක් නෙවෙයි රජු ඔත්තුකාරයෝ දැම්ම කවුද කියලා අල්ලන්න ඉතින් ගිහිල්ලා ඉස්ලාම් දාසේ පාත්‍රය දැක්කට පස්සේ එක එක ගෙදරින් ඔය එක එක වාජන එක එක ව්‍යංජන එක එක බද්ජාති බෙදලා අර බඩවැල් නගරේ කටින් ඉන්න ආවලු අත්තතරණ රාජභෝජන වළඳපු කෙනාට අද මේ මොකද්ද වළඳන්න වෙන්නේ මේ ප්‍රතිවීක්ෂා කරලා දැනගත්තලු මම ඊට පස්සේ ආයෙ ගෙදරට යන්නේ ඉස්සරහට වළඳන්න වෙන්නේ මේක තමයි ඊට පස්සේ ඒක පිටක් පිටක් පාසා ඒක වළඳලා ඒක තමයි බුදුරජාණන් ශ්‍රී පිරිනොම් පාන කම බෝධිනිට ගත්තේ පින්නපාත. ඒ පින්නපාතයේ යම් කිසි කෙනෙක් කෙලස් කපන තැනට යන්න ඕන නම් ආහාරයෙන් ඒක තමයි මේ ආර්ය වංශ සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. Tamanට ලැබිච්ච යම් ආහාරයකින් සතුට වෙනවා කියන්නේ. සන්තුට්ඨෝ හෝති ඊතරීතර පින්නපාතේ. ලදයන් පින්නපාතකින් සතුට. උදාහරණයක් කියනවා පින්නපාතේ වඩන හාමුදුරුවෝ පොහොසත් ගෙවල් වලට විතරක් යනවා දුප්පත් ගෙවල් වලට යනවා කතාවක් නැහැ. ගෙපිලි වලින් යන්නේ. ලැබෙන දෙයක් පාර ගන්නවා. ඒ වගේම ඒ විදිහට ගෙපිලි වලින් වැඩිම ඒ පින්නපාතයේ සම්බන්ධ දුතාංග වල සුවිශේෂී ලක්ෂණයක්. දන්න ගෙවල් වලට, පොහසත් ගෙවල් වලට, වැඩිපුර දෙන ගෙවල් වලට යamak කියලා එකක් නැහැ. ගෙපිලි වලින් වරිනවා. එතකොට ඒකේ ආනිසංශ වැඩි වෙන ගතියක් තියෙනවා. ඒ නිසා ලද දෙයින් සතුටු වීමේ ಗುಣ කතා කරන ගතියක් තියෙනවා. ලද්දෙන් කියලා මෙතන අදහස් කරන්නේ ආහාර. ලද ආහාරයෙන් සතුටෙන් ගුණ කතා කරන ගතියක් තියෙනවා නම් ඒ තමන් වළඳන ආහාරය පිළිබඳ සතුටින් වළඳන කෙනාට දිරවීම පහසුයි. දිරවීම හොඳයි. තමන් කන ආහාරය පිළිබඳ අසතුටකින් අමනාපකින් බැලඳුවොත් ඒ අර දිරවීමේ එහෙම නැත්නම් ඒ දිරවීමට අවශ්‍ය කරන එන්සයිම නැත්නම් ඕජාවේ ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ නිසා පළවෙනි දවසම පින්නපාති ගියාට පස්සේ බොහොම රජගෙදර ඉඳලා එළියට බහැපු මේ රජ කුමාරයා දැන් හිඟන්නෙක් විදියට පින්නපාත කරනකොට පළවෙනියෙම ඇවිල්ලා තියෙන අර වගේ අපුලක්. නමුත් ඒක හදා ගන්න නැතුව දිගටම කරලා බුදුජානන්සේ සංඝයාට පිට තමන්ටත් වගේම අනිත් සංඝයා වහන්සේලාටත් පින්නපාතේ පිළිබඳව ලද්ද දෙයින් සතුටු වීමේ ಗುಣ කතා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අද දක්වාම ඒ අවුරුදු 2600 පුරාවට පින්නපාත ක්‍රමේ පවතින. ඒ පින්නපාතේ නිසා කවමදාකවත් දානයක් දී ගන්න බැරි කෙනෙකුට අහම්බෙන් අවස්ථාවක් හම්බ වෙනවා. දකින්න සංඝයාට පින්නපාතයක් බෙදා. මම මේ ළඟදි කිව්වා මම ගියා බුරුමේ ඇත්තටම අපි ගියේ බුරු මහාම්රු කෙනෙකුයි බුරු වාහනයක් හය කරගෙන අපි ලංකාවේ තුන් හතර නමකුත් එක්ක ගියා. ඉතින් මේ රටේ වගේ තමයි නගරෙන් නගරට ගොඩාක් යන්න තියෙන්නේ. ඉතින් අපි එක නගරයක් පැන්න 11යි 20 විතර වෙනකොට. දැන් යනවා යනවා 11මාරයි වෙලාව ඉස්සරහට නගරයක් පේන්නේ නැහැ. දාන ටිකක් වළඳගන්න. ඉතින් අපි මග නතර කරලා ගුරුම දන්න කට්ටිය එතනින් අම්මා කෙනෙකුට කතා කරලා කිව්වා මේ කිට්ටුවක ඊගාව නගරයට කොච්චර යනද? පැය එකමාරක් විතර යනවා කිව්වා. හොඳම වැඩේ ආපහු හැරලා යන්නේ කිව්වා. පව් කරලා ආපු නගරෙට යන්න ඒකෙන් දානයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා අපි වාහනේ හරවනකොටම අපුඩිය ගහලා නැතර කරා වාහනේ. නැතර කිව්වා ගන්න කියලා අපේ ගෙදෙට්ට. කියලා ඉතින් අපි ගෙට වාහනේ දැම්ම දැන් අම්මා නැහැ. අම්මා ගිහිල්ලා කොහෙද? ටික වෙලාවක් යනකොට ගමේ ඉන්න ඔක්කොමලා ඉදෙන බත්තලි ව්‍යංජන හැලි උස්සගෙන මේ ගෙදෙට්ට එන්න පටන් ගත්තා. එන්න පටන් අර ගන්නකොට අපිව ගිහිල්ලා නැතර කරලා ආසනෙ ඉඳලා අඩිකම් ගෙනත් තියලා දාන බෙදුවා. ඊට පස්සේ මට කිව්වා බුරුම් භාෂාවෙන් බණ ටිකක් කියන්න. මම කව මගේ ජීවිතේටම ලස්සනම දාන මේක තමයි කියලා. අහම්බෙන් යන ගමන් ගෙදරින් ඇහුවේ පාර අහගන්න ඒ යම වහාම අපි නතර කරලා අපිට දානයක් හරි ගැසලා දුන්නා. ඒ වෙනකොට ගමේ හම්බෙච්ච මිනිස්සුන්ගෙන් බත්තලි උස්සගෙන ඇවිල්ලා. ඉතින් මං කිව්වා මේ මට පොච්චර ගුරුම් භාෂාව තේරෙන්නේ නැහැ. නමුත් මේ වගේ වෙලා වෙන්න බුදු කෙනෙක්ගේ ආభాසය කොච්චර තියෙන්න ඕනද? මේ යන්නේ සංඝයා වංශය තමයි 12න් පස්සේ වළඳන්න නැති බව දන්නවා. කිට්ටුව කහලක පහලක දාන ගන්න තැනක් නැති බව දන්නවා. ඒ අම්මට ඒ ඒ තියෙන හැඟීම ඇති වෙලා මේ දානයක් දීම පිළිබඳව මම ප්‍රශංසා කරා. එතකොට යම්මා කියනවා මට ලැජ්ජයි ස්වාමීන් වහන්සේ කියන්නේ මගේ දරුවෝ දෙන්නම් පැවිදිලා ඉන්නේ. ඔබ වහන්සේ දකින්නකොටම ගෙට හරවා ගන්න බැරි වීම ගැන මම කනගාටු වෙනවා. ඔබ වහන්සේ අවිලා අහලත් ආපහු හැරෙන කොටයි මට මතක් වුණේ මේ දාණය හොයන්න කියලා. එතකොටයි මම සංවිධානයේ උනේ මේ ගමේ ඔක්කොම ආවේ සන්තෝෂෙන්. මට ඒක දකින්නකොටම අමතක වෙන කනගාටු වෙනවායි කියලා දැන් කිව්වා ස්වාමීන් වහන්සේ යන්න බෑ. දැන් අපේ ගමට භාවනා උගන්ලා තමයි යන්න වෙන්නේ. මම දැන් ඔක්කොම එකතු කරලා තියෙනවා භාවනා මධ්‍යස්ථානේ. යන ගමන් භාවනාවක් කියලා දෙලා යන්නේ කියලා. ඉතින් මට හිතෙනවා මේ බුදුරජාණන් වහන්සේ ඇති කරපු මේ චාරිත්‍රයේ මේ වගේ අවුරුදු 2600ක් ගිහිල්ලා තාම ධම්ම සලකන්නේ මේ පින්නපාතේ වටින ආමතුරෝ මගේ දරුවෙකුට වගේ. අපි කියන්නේ ඒකට ස්වාමි පුත්‍රයයි කියලා. අනුරාධපුරේ මේ සංඝයා වහන්සේට සඳහන් කරලා තියෙන්නේ කුල දේවතා වහන්සේ. හැම වික්ෂුන් වහන්සේනමක්ම අම්මා කෙනෙක් සලකන්නේ මගේ දරුවෙකුට වගේ. ඒ නිසා ඒකට තමන් දානි වරන ඉස්සලා කෑම ගන්න ඉස්සලා අග්‍ර කොටස වෙන් කරලා ඒ පින්ඳ පාතේ වඩන හාමුදුරන්ට දෙනවා. ඉතින් බලන්න කොච්චර ලස්සන සම්ප්‍රදායක්ද කොච්චර ලස්සන සංස්කෘතියක්ද අපි ළඟ තියෙන්නේ කියලා. හැම කෙනාගේම බඩගින්න මගේ බඩගින්න කරගෙන අම්මලා තාත්තලා විශේෂයෙන්ම අම්මලා තමයි ඒකට ඉදිරිපත් වෙන්නේ. අර පාත්‍රයේ දාන ටිකක් බෙදන්න තියෙන ආසාව. එතකොට ලැබෙන කුසලය කිසිම සැලසුමක් නැහැ. දැක්ක දැක්කම දාන ටිකක් බෙදුවා. අන්න ඒ වගේ කරන්ඩ අම්මට කොච්චර පාරමිතා කුසලයක් තියෙනවද? ඉස්සරහට සංඥානමක් වඩිනවා කියන එක අහම්බයක්. එතකොටම අවස්ථාව දැනගෙන බෙදනකොට ඒකට කියනවා කාලානුරූප දාන කියලා. හරියට වෙලාව දැක්ක දුන්නා. අපි සාමාන්‍යයෙන් කාලා දාන දේ තමයි හැබැයි මේ කාලානුරූප දානයක් දෙනවා කියන්නේ. කාලා දාන නැත්තම් කාලා දාන දේ. දානයක් දුන්නාට පස්සේ වෙන වෙනස බලන්න. එතකොට මේ බත් වළඳන කෙනාට වැඩි අම්මට සන්තෝෂයක් එනවා. එහෙම තමයි ශාසනය රැකුනේ. දිගටම. ඉතින් සාසනය රැකෙන්න උදව් කරන මේ පිණ්ඩපාතය ඕනට වැඩි ගන්න යන්නත් එපා ඕනට අඩුව යන්නත් එපා. ඕනට වැඩි ගත්තොත් කාමසු කල්යාණුගෙට වැඩ. ඕනට අඩුව ගත්තොත් අත්ති කිලමතාණියෝගෙට වැඩ. අද බටහිර ලෝකයේ මේ කැම නිසා තරබාරුව කියන ලෙඩේ හැදිලා විශාල බෙසක් විඳවන. මේ මිනිස්සු මේ කැමර තියෙන රුචිකම නිසා ඒ වගේ සංభాෂණයක් තියෙනකොට කාලා කාලා කාලා කාලා වෙනම කාමරයට ගිහලා වමනේ කරලා ඇවිල්ලා ආය කනවා. වමනේ කරන්න වෙනම කාමරයක් තියෙනවා. ඊළ බෙල්ල තද කරගෙන අර කාපුව අවමාරලා ආය කනවා. මොකද මේ කෑම රුචි නිසා මේ කන්නේ ප්‍රයෝජනෙ සලකලා නෙවෙයි. බොන්නේ ප්‍රයෝජනෙ සලකලා නෙවෙයි. ඉතින් එතකොට මේ මිනිස්සයා මේ කෑමෙන් පුදුමාකාර දුකක් වෙනවා. ඒ අතරමැද සමහර පිරිසක් ඉන්නවා දවස් ගානක බතක සුදක් දැකලා නැහැ කන්න නැහැ. අරගොල්ල අර පැත්තේ කෑමෙන් සම්භාෂණ පවත්වනවා. ඒ මං හිතන්නේ ප්‍රංශ තියෙන උත්සවයක්. ඒකෙදී මේ එක එකන තක්කාලි වලින් ගහ ගන්න. තුන් ගණන් ගෙනල්ලා තියාන එක වෙනකට ගහ ගන්න. ඉතින් කන්න නැති මිනිස්සු තව තැනක් තියෙනවා කේක් වලින් ගහ ගන්න. ඒක තමයි උත්සවේ. ඉතින් ඒ ඒ එක ළමයෙක් ඒ කරන විනාශය අප්‍රිකාවේ වගේ රටක බතක සුදක් දැකලා නැති. අම්මගේ තනිත් කිරි නෑ. ඇටසැකිල්ල විතරයි. ඒ තනෙන් කිරියොර බුරන පොඩි කාටත් උරලා ගන්න දෙයක් නෑ. කරන්න දෙයක්වත් නෑ. එක පැත්තක අර විදිය කාමේ කෑමෙන් නටනවා, පිණුම් ගහනවා, පීනනවා. අර පැත්තේ කන්න දෙයක් නෑ. ඔය ඉන්ටර්නෙට් එකේ පෙන්නලා දෙවන ඉතියෝපියාවේ පොඩි ළමෙක් අවුරුදු 3ක විතර ඇති ඇට සැකිල්ල විතරයි. ඒ ළමයා හතර කුරින් යනවා දන්සලකට. අනාථ යන් සදා දාන කැම දෙන තැනකට. ඒකට තව කිලෝමීටර් 0.75ක් යන්න තියෙනවා. ඒ කියන්නේ මීටර 750ක් යන්න තියෙනවා. ඒ ළමයා පට්ට අවුවේ වණු ගන්නවා පිටිපස්සෙන් ගිජුලීනියක් යනවා. මගදී මැරුණොත් මේ ළමයා කණ්ඩ. ගිජුලීනියත් පිටිපස්සේ යනවා. ඊට පස්සේ ෆොටෝ එක අරගෙන මේ මිනිස්සයා ලියලා තියෙනවා මේ ළමේ ඇත්තටම කිලෝමීටර මීටර් 750 ගිහිලා කෑමක් ලබලා ගුරුකට පොඟව ගනීද නැත්නම් අතරමැද මැරිලා අර පිටිපස්සෙන් යන ගිජුලීනියාට ආහාරයක් වෙයිද කියලා කියන්න බෑ කියලා ෆොටෝ එක මුද්‍රණය වෙනකොට ඒ ෆොටෝ ගත් එක්කන සීදී විනාසාගන. ඒ කෑම පිළිබඳව ලෝකයේ තියෙන මේ දුෂ්කර අමාරු තත්යකට ආවහමයි අපි මේ සම්භාෂණ කරනකොටයි අපිට වෙලා තියෙන පිස්සුව. ආහාරය මොකටද ගන්න කියලා දන්නේ නැහැ. ඒ නිසා මේක හරියට ප්‍රයෝජන සලකලා ආහාර ගන්න දන්නවනම් ඒක අත්‍යවශ්‍ය දෙයක් සෞඛ්‍යයට. එහෙම නැති වුණොත් අපිට ඇදලා තියෙන ලෙඩ ප්‍රධාන වශයෙන්ම ඇවිල්ලා තියෙන්නේ වැරදි ආහාර ක්‍රමෙන් නිසා. නමුත් කාටවත් ඒකට සම්පූර්ණ දක්ෂකමක් නැහැ. ඒ කොච්චරද කියනවනම් සරුවච්චන් වහන්සේට අපි වන්දනා කරනකොට කියනවනේ විඥා චරණ සම්පන්නෝ කියලා. අන්නේ චරණ ගුණ 15න් එකක් තමයි ඛණ්ඩෝනේ ප්‍රමාණය දන්නේ සරුවච්චන් වහන්සේ විතරයි. කොච්චර ගෙනත් තිබ්බත් Tamanට අවශ්‍ය ප්‍රමාණය දන්නේ දැනගන්න ඒ තරම් ඥානයක් අවශ්‍යයි. අනිත් කෙනෙකුට ඛණ්ඩ දීලා කාලා නැහිනවා. කාලා නැහිනවා. ඒකේ වෙසන්තර ජාතකේ සඳහන් කරලා තියෙනවා. ඒ ජාලිය ක්‍රිෂ්ණ චීනා දෙන්න දන් දෙන්නේ മന്ത്രി දෙවි එන්නේ ඉස්සල්ලා. හන්දෑවේ ගොම්මනි. ඉතින් දෙනකොට වෙසන්තර රජුරෝ ජාලියට කතා කරලා කියනවා මේ බමුණා වෙන කාට හරි ওই දෙන්න දෙනවනම් ওই දෙන්නගේ බරට නැ ඇතෙක් බරට රත්තරන් තියෙන කෙනෙකුට විතරයි ඕ දෙන්න ගලවන්න පුළුවන්. එතකන් මේ බමුණටයි ඔයා ඉති. බමුණාට බමුණගේ මේ දරුව දෙන්න වෙන කාටද දෙන්න ලන්සුවක් කියලා දුන්නේ ඇතෙක් බරට වස්තුව දෙන්න ඕනේ. ඒ ක්‍රිෂ්ණ දිනාට මොනවක්වත් තේරෙන පුංචිම දරුවෙක්. ඉතින් පස්සේ මේ බමුණ අරගෙන යනවා වැවෙන්න ඉස්සලා ගමකට යන්න ඕන නිසා. ඒ වෙලාවෙම කටුවැලක් අරගෙන දෙන්නගේ අත් දෙක බැඳගෙන ගහ ගහ අරගෙන යනකොට වෙස්සන්ත රජුරවන්ට හිතුණලු ඇහි මූණේ තියාන හදපු කුමාර කුමාරියෝ දෙන්න මේ බමුණා ඇස්මානේ යන්න ඉස්සල්ලා කටුවත්තකින් බැඳගෙන තල තල අරගෙන යනවා. ඉතින් මොනෝ කරන පාරමිතා පුරන ශීර්ෂයෙන් දරුවනේ මං උඹලා නැවක් කරගෙන මං මේ සංසාරෙන් එකට වෙනවා කියලා හිතනක් කරගත්තේ නෑ කියනවා. තව එක පොතක තියෙනවා ඒ වෙලාවේ අපේ තරහක් නිසා සරුවච්චන් වහන්සේ බුදු වුණාට පස්සේ 31ක් කමක් ආවා. අර දීපු දරුවෝ දෙන්නට මට පෙනිපෙනි දඬුවම් කරුවයි කියලා. ඒක ඉතින් ඇත්තද ඇත්ත කියන දන්නේ කෙසේ නමුත් මේ බමුණ අරගෙන යනකොට මිනිස්සුන්ට තේරුණා මේ වගේ දුක්පත් දුක්ඛිත තත්ත්වයට බමුණෙකුට මේ වගේ දෙන්නෙක් ලැබෙන්න බෑ කියලා. ඒ ළමයි දෙන්න හරිම පිංවන්තයි. ඊපස්සේ රජුරණ පණිවිඩ ගියා. රජුරෝ කියන්නේ වෙසන්ත රජුරන්ගේ තාත්තා සඳ මහ රජු. ඊපස්සේ රජුරෝ පණිවිඩයක් කරියා බමුණට එන්නේ කියලා මාලිගාවට. ඊට පස්සේ ප්‍රශ්න කරුවා පස්සේ කිව්වා මේ දරුවෝ දෙනා මටයි දීලා තියෙන්නේ. අයිතිකාරයමයි දුන්නේ ඒ නිසා මට අයිති කියලා. ඒකට ජාලියට යන්තම් මතකයි මේ 100යි කියලා. පස්සේ සඳ මහ රජුරෝ ඇවිල්ලා ජාලියට කතා කරලා කිව්වා උඹලා දන් දෙනකොට තාත්තා මොනවද කිව්වද? ඒක ඕව අපිව ගලවන්න බෑ කාටවත්. ගලවන්න නම් ඇතෙක් බරට වස්තු දෙන කෙනෙකුට විතරයි අපිව අයින් කරන්න පුළුවන්. ලන්සුවක් කියලා දුන්නේ තාත්තා කියලා. ඊට පස්සේ බමුණෙන් අහනවා මේ මේ දරුව දෙනකොට දෙමාපියෝ තාත්තා ලන්සුවක් කියලා දුන්නේ. ඔව්. එදා මම ලන්සුව කියලා දරුව බේරනවා කියලා. ඒතර බමුණට ආසාවක් ඇති. ඊට පස්සේ රජුරෝ භාණ්ඩගාට පණිවිඩයක් කරලා ඇතෙකුට උස්සන්න පුළුවන් රත්තරන් ඇතෙක් වට රත්තරන් කියලා කියන්නේ ඒකයි. මේ පුරෝණ අතරතුර මේ බමුණට ඇති වෙන්න කණ්ඩ දුන්නා. ඊට ගාණක් කාලා හිටියා කාලා කාලා කාලා ඉස්පෘත ඇහැලා බමුණා මැරිලා ගියා. රත්තරනුත් මහමුදු රජුරවන්ට දරුවෝ දෙන්නත් රජුරවයි. බමුණට දන්නේ ඇර බඩගින්නේ ඉඳලා ඉඳලා රස ආහාර පෝෂිත ආහාර ගත්ත ගමන් ඒක පොලිඩෝල් බිව්වා වගේ. උපෝසත කරලා බඩගිනි වෙච්ච වෙලාවක බර ආහාරයක් වැටුනොත් එතන මැරෙනවා. එහෙම තමයි බුදුජානහන්සේ ඉන්න කාලෙම ඒ නිගණ්ඨනාත පුත්තට උනේ. බඩගින්නේ හිටියට පස්සේ තැඹිලි වතුර ටිකක් විතරයි බඩට ගැලපෙන්නේ. ඇල් වතුර ටිකක් විතර එහෙම කරලා කරලා තමයි බර ආහාර දාන්න ඕනේ. ඉතින් අර බමුණට කන්න දුන්නා කෑවා කෑපත රෝගෙම මැරිලා ගියා. ඒ වගේ මේ ආහාරයේ ප්‍රමාණය දන්නේ නැත්නම් අපි නිතර මේක පාවිච්චි කරනකොට පුදුමාකාර ලෙඩ රෝග එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම භාවනා කරන කෙනෙකුට ඕනෑමට වැඩි ආහාර ගත්තොත් නිදිමත ආහාර අඩු වුණොත් ආම රෝගයක් වෙනවා. බඩදැවිල්ලක් වෙනවා. එතකොට දිගටම ගෙනියන්න බෑ භාවනාව. ඉතින් මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා මං ගියා 88 පළංගොඩ ආනන්ද මෛත්‍රී පාණායක හඳුරම් වේ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා එතකොට මං ගියා ගොඩක් කළා කතා කරගෙන හිටියා. ඒතකොට කිව්වා ඉස්සරහට කොහොම දුර්භික්ෂ කාලයක් එනවා. ඒ කියන්නේ මේ රටවල් අතර විශාල යුද්ධ වගේක් එනවා. ඒ වගේම ලෝක ගෝලයේ උඩ තියෙන උත්තර ධ්‍රවයේ තියෙන හිම දිය වෙලා ඒක මහමුදට ගියොත් ලෝක ගෝලයේ සම්බර භාවය වෙනස් වෙලා කක්ෂේ පනිනවා. ඒතර විශාල ජලගැනුම් භූමිකම්පා මේ ඍතු ගුණේ විපර්යාස සිද්ධ වෙනවා. ඒක නිසා ඒ වෙනස හරියට වුණොත් තුනෙන් දෙකක් මිනිස්සු මැරෙනවා. ලෝක ජන ගහණයෙන් තුනෙන් දෙකක් මැරෙනවා. ඉතුරු වෙන්නේ සුවිශේෂී දක්ෂකම් තියන අය විතරයි කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒ වෙනකොට කරලා තියෙන අනාවැකිය හැටියට කිසිම ආයුධයක් උපකරණයක් නැතුව පයින් ගිහිලා ජීවත් වෙන්න පුළුවන් මිනිහා ඉතුරු වෙනවා. හැම දෙයකටම යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන මනුස්සයා ඒව නැති නිසා මැරලා ඒ වගේම ආහාරයෙන් ශරීර සෞඛ්‍ය නඩත්තු කරන්න පුළුවන් මනුස්සයා ඉතුරු වෙනවා. ඒ ආරවල් පෙත්ත මේ විටමින් එක නැතුවම බෑ කියන කට්ටිය මැරලා යනවා. ආහාරය දැනගන්න ඕනේ. ආහාරයෙන් ශරීර සෞඛ්‍ය නඩත්තු කරන්න. අර බේත් මේ විටමින් පෙති අනම්මනම් ගන්න පටන් ගත්ත එක නෝ ඔය වගේ වෙලාවක් නැතිලා. ඒ වගේම අසාධාරණයක් ඉදිරිපිට හිත සලා ගන්න නැති එක නා ඉතුරු වෙනවා. අනික කටේ තේරෙන්න බැහැ. ඒක නම් උනේ නෑ. ඔය කියන කතාව උනේ නෑ. හැබැයි දැන් සිදු වෙමින් පවතිනවා. Taman ගන්න ආහාරයෙන් සෞඛ්‍ය නඩත්තු කරන්න දන්නේ නැති කෙනා අර ජූතකයට කණ්ඩ දුන්නා වගේ තමයි වෙලා තියෙන්නේ. කාපිරේ ඇට්ටෝන් ගෙදර ගියා වගේ කණ්ඩ පටන් ගත්තාම කිලෝරක් ඊට පස්සේ කෑපත රෝගෙට වෙදකම් කරනවා. තාපැත්තක ඉන්නවා කණ්ඩව නැතුව බේරෙන කට්ටියක්. අන්න ඒ වගේ දෙයක් ඉන්නකොට බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙන විදිහට ආහාරය පිළිබඳව ප්‍රමාණි දැනගෙන පාවිච්චි කරන්න පටන් අරගත්තොත් අපි හිතමු මුතුන් මිත්‍රෝ කරපු වැඩේ අපට තේරෙයි. ඒත් කවදාකවත් නෑ කනකොට කොණ්ඩක් බුද්ධ පූජාව කියලා තමයි කන්නේ. කනකොට කොහොමද සංජය කොටස දීලා තමයි කන්නේ. ඒ මුල් කොටහ පැත්තකට කරලා තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒකෙත් හරියට ඍතු ගුණයට ගැලපෙන විදිහ ආහාර ගන්න. ඉතින් ඒ නිසා ඒ අත්තු දීර්ඝාෂ වෙලා. කඳු නගිනවා. වතුර ටික දර ටික හොයා ගන්න. ඉතින් එතකොට ඇඟ යා යාම වෙනවා දීර්ඝාෂ වෙලා තියෙනවා. ඉතින් අපිට මේ සැප ලැබුණාට පස්සේ අපිට ඒක පාවිච්චි කරගන්න බැරි වුණාම මේ ආහාරය නිසාම අපි දුක්ඛිත තත්ත්වයටපත් ඒක නිසාම ඒ වුණාට මෙහෙම එකක් කියන්න තමන්ට ගැළපෙන ආහාර ප්‍රමාණය කිසිම කෙනෙකුට තේරෙන්නේ ඒක බුදුහාමුදුරන්ගෙන් අහගන්න ඕන. ඒක පරතෝഘോഷයක්. ඒක නිසා අපි අපි මේ වෙනකොට ජීවිතේ ජීවත් කරලා තියෙන අවුරුදු 10 20 30 40 50 60 නමුත් කොයි වෙලාවක හරි බුදු කෙනෙක් බුදු වෙලා මේ ආහාරය සම්බන්ධව දේශනා කළ තියෙන දේවල් බැලුවොත් අපිට තේරෙයි අපි තාම ඉපදිලාවත් නෑ වාගේ. අපි බොහෝ විට කරන්නේ අපිට අපත්‍ය ආහාර ගන්න. ජීවැඩියාකාරය හරි ආසයි සීනි කන්න. කොලෙස්ටරෝල්, ඩයබටිස් නැත්නම් මේ හයි ප්‍රෙෂර් තියෙන මනුස්සයා කොයි වෙලාවෙත් තෙල් කෑම කනවා. ගොණ්ඩ පුරුදු වෙච්ච මනුස්සයා කිලෝරක් නදුවෝ. කුඩු ගහන්න පුරුදු වෙච්ච මනුස්සයා කුඩු ගන්න. ඒ හැම කෙනාම දන්නවා මේක සෞඛ්‍යයට අහිත කරයි කියලා. වළක්වන්න බෑ. ඒ කට්ටිය දැනගත්තට වළක්වන්න බෑ. ඒ නිසා ඒ සඳහාම වෙනමම ප්‍රයත්නයක් කරන්න ඕනේ. අපි ආහාරයේ මත්ඤ්‍යතාවය කියලා අවශ්‍ය ආහාර. ඒකට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකම් පීවේ. තමන්ගේ බඩ පිරෙන්න ප්‍රමාණයට බත් පිඩු පහක් තිබියදී ආහාර ගැනීම නතර කරලා වතුර බොන්නේ කියලා. බඩ පිරෙන මට්ටමට බඩපත් පිටු පහක් තිබියදී අඩුවෙන් වලදලා වතුර ටිකක් බොනවා නම් ඒ ආහාරය හොඳට සප්පාය වෙනවා. ඒ නිසා ඒ ගන්න ආහාරයත් හොඳට කටේදී හපල හපල හපල වළඳනවා නම් කවදාකවත් කිසිම ලෙඩක් එන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ පොතක් ලියලා තියෙනවා දිවෙන් සිය දිවිනසා ගැනීම කියලා. තමන් මේ රුචිය දිගේ මනාප දිගේ අපන්න නැතුව වළඳන්න ගියාම උගුරෙන් පල්ලයට ගියාට පස්සේ ඒකෙන් පුදුමාකාර ලෙඩතෝගයක් එනවා. ඒ නිසා අපි ගන්න ආහාරය හොඳට හපලා ගන්නවා නම් කිසිම ලෙඩක් එන්නේ නැහැ. ඒ නිසා ඉන්දියාවේ නායකත්වයේ දීපු ගාන්ධිතුමා යාගේ දේශපාලන ලිපිවල ලියලා තියෙනවා හැම ඝණයක්ම බොණ්ඩ හැම දියරයක්ම හපන්නේ කියලා. අපි කටට පිටක් ගත්තට පස්සේ ඒක දිය වෙනකම්ම හපන්න. ඒකල ඒක බොණ්ඩ. කදාකවත් ලෙඩක් අපි බීමක් බොනකොට කිරි හරි දොඩන් ඉස්ම හරි ඇපල් ඉස්ම හරි හොඳ ටිකක් කටේ හප හපා ඉන්න හොඳට කෙලත් එක්ක මිශ්‍ර වෙන්න අරින්න එතකොට ඒක අප අපත්‍ය වෙන්නේ. ඒ නිසා මේ ආහාර ගන්නකොට ඒ ආහාරයට දැන් මේ කෑම කන්නේ කියලා ඒකට එළඹ සිහියෙන් කටයුතු කරනවා නම් ওই භාවනා කරන අයට විශාල පාඩමක් තියෙනවා. කෑම ගන්න වෙලාවේදී කොච්චරක් Taman ඒ ගන්න ආහාරය හොඳට හපලා ගන්නවද කියලා. එහෙම හපලා ගන්නවනම් ලෙඩ රෝග අඩු වෙනවා. ඉතින් අපි ওই සතිපාසලේ පොඩි ළමයින්ට සති ක්‍රීඩාවක් කරනවා. මේ ආහාර ගන්නකොට සතිමත් වීම සම්බන්ධයි. ඒකට පොඩි උන් ආවොත් අපිට කරන්න පුළුවන්. ඒක නිසා කවුරු හරි තොපි ටිකක් හරි උතර පළංගේ ටිකක් හරි රටේ ඉඳි ටිකක් හරි තියාගන්න. ඒ පොඩි උන්ට කියනවා වාඩි වෙන්න කියලා. දැන් අපි සති ක්‍රීඩාවක් කරන්න හදන කියලා ඇස් දෙක වහගෙන අත දික් කරගෙන ඉඳී කියලා. ඒකල්ල වැඩි හිටියන්න කියනවා අතේ එක එක මිදි gediya මිදි gediya තියන්න. එහෙම නැත්නම් රටේ ඉඳි කියන්නකෝ. එහෙම නැත්නම් ටොපියක් කියන්නකෝ. කියලා යාට කියන ඇස් දෙක වහගෙන මේක අත ගාලා බලන්න ස්පර්ශ කරන්න කයට වැටෙන්නේ කොහොමද ආහාරයක් ආහාරයක් කියන්නේ නැහැ. කයට වැටෙන්නේ කොහොමද ඊට පස්සේ කියනවා ඇස් දෙක ඇරලා බලන්න කියලා ඇහැට වැටෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කියනවා ඒක පොඩි කරලා කනට වැටෙන්නේ කොහොමද කියලා බලන්න. ඊට පස්සේ කියනවා දිව දික් කරලා පොඩ්ඩක් ගාලා දිවට වැටෙන්නේ කොහොමද කියලා බලන්න. ඊට පස්සේ කියනවා කෑල්ලක් කටට අරගෙන හොඳට කටපුරා යන්න හපලා රස වැටෙන්නේ කොහොමද කියලා බලන්න. අන්න එහෙම මේ ආහාරයේ ඉඳුරම් පහෙන්ම ස්පර්ශ කරලා ගත්තොත් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අපි කන වෙලාවට කොච්චර පිස්සුද කියලා. කෑම කන ගමන් ටෙලිවිෂන් බලනවා, කතා කර කර ඉන්නවා. අවධානය එතන නැහැ. ඉතින් ඒකට කොච්චර කණ්ඩ වටිනවද කොච්චර කෑවොත් නරකද කියන එක අපි දන්නේ. ඉතින් ඒ නිසා කන වෙලාවට ඒකට අවධානය යොමු කරන්න පුළුවන් නම් කෑම මේ කෑම කන වේලාව කියලා. එතකොට විතරමයි ඒ කෙනාට අවස්ථාවක් ලැබෙන්නේ මධ්‍යම ප්‍රමාණයෙන් කෑම නතර කරන්න. නමුත් අපි අද ගත කරන ජීවිතය හැටියට බලනකොට අපිට එහෙම සංවිධානය කරගන්න බැරි තරම් කෑම කමින් කතා කරනවා. එහෙම නැත්නම් වාහනේ යන ගමන් තමයි කන්නේ. එහෙම නැත්නම් ෂෝට් ටීච් වලින් තමයි බේරෙන්නේ. ඉතින් ඒකේ අපිට තියෙනවා අපි කඹරන කැඹිරිල්ලක හැටි. ඒ බත් ටික ඛණ්ඩ විවේකයක් නැහැ. පුදුමාකාර දෙවිල්ලක් දුවන. බුදුජානනාථයකට උපක්‍රම දෙකක් කරලා තියෙනවා. එකක් තමයි දවසේ තුන් වේලම කන්න එපා. හැන්දෑවේ කෑම නතර කරන්න. කන කෑම හොඳට සීයෙන් බුද්ධියෙන් කරන්න කියලා. ඉතින් එතකොට ශාරීරික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය හැදෙනවා. ඉතින් ඒක නිසා අපි සමාජයකට ගිහිල්ලා පාටි එකකට ගිහිල්ලා සාමූහික වැඩ කරන්න ගියාම අපිට මේ தත්ත්ව රැක ගන්න බෑ. නිසා භික්ෂුන් වහන්සේ නමකට දානයක් දෙනවනම් අපි නිස්සද්ද පරිසරයට අනගාන ගිහලා ඒ භික්ෂුන් වහන්සේට ඇති වෙන්න විවේකීව ගන්න දෙනවා. ඉතින් මෙන්න මේක දැකලා තමයි අශෝක රජුරෝ බුද්ධ ආගමට හැරුණේ. අශෝක රජුරෝ සිටියේ කාලික යුද්ධය කරලා බොහෝම චිත්ත පීඩා. එතකොට බමුණෝ ගෙන්නලා කණ්ඩ දෙනවා. ඉතින් බමුණෝ කණ්ඩ පටන් ගත්තා සීමාවක් නැහැ. නැගිටින්න අත දෙන්න ඕනේ. කනකොට කට වැත්තේ වැක්කිරණ ටික විතරක් කපුටෙකුට බඩ වෙරෙන්න තියෙනවා. ඇඟේ දාගෙන ඉන්න සලුව එතනම වැටෙනවා. ඉතින් රජුරන්ට අන්තිමට එපා වෙලා තියෙනවා මේ මේ මේ බමුණන්ට දාන දීවි. එක දවසක් දැකලා තියෙනවා රාජාංගනේ කුංචි හාමුදුර නමක් නිග්‍රෝධ සාමණේර කොහොම නැවතිල්ල යනවා. ඉතින් රජුරන්ට ඒක දැකලා හරි සතුටක් ඇති වෙලා පණිඩක් කරලා තියෙනවා එන්නේ කියලා. ඇවිල්ලා රාජ කාය සභාවට කැඳවලා ඒ ආමඳුරන් කියලා තියෙන ආසනයක් ගන්න ඉතින්. ඉතින් ආමඳුර බැලුව රජුරෝ වුණත් පැවිද්දෙක් නෙමෙයි නෙමෙයිනේ මම පැවිද්දනේ නැංගලු සිංහාසනේ. එමෙ පොඩි කාට සිංහාසනේ නගින්න බෑ. රජුරෝ උසලා තිබ්බන්. තිබ්බට පස්සේ කිව්වලු මේ කවුද කියලා. ඊට පස්සේ කිව්වලු මම මේ සාමණේර කෙනෙක් බුද්ධ ආගමෙන් කටයුතු කරන්නේ. මට ඔබ වහන්සේට දාන ටිකක් දෙන්න ඕනේ. ඒ හේම කරන්න බෑ. ඔබ වහන්සේට පුළුවන් නම් අපි ලොකු ආමරණට ආරාධනා කරනවා. ලොකු ආමරණට ආරාධනා බාරගත්තොත් එන්නම් කියලා. ඊපස්සේ රාජදූතයෙක් කවලා ලොකු ආමරණත් එක්ක පහුවෙන්ද ගින්න ගත්තා. ගින්නගල වල රජුරෝ අතින් දාහනේ බෙදනකොට ඒ දාහනේ වැළඳීමේදී තියෙන චර්යාපද්ධතිය දකිනකොට අර බමුණෝ එතෙක් කෑම කනකොට තිබුණු චාරයක් නැතිකමත් එක්ක බලනකොට රජුරවන්ට පුදුමාකාර සතුටක් ඇති වෙලා අර කියන බණ අගාරා අනගාරාච උබෝ අඤ්ඤාඤ්ඤ නිශ්චිතා ආරාදයන්ති සද්දම්මං යෝගක්ඛේමං අනුත්තරං කියලා ඒ කියපු බණ ඇහුවට පස්සේ රජ කෙනෙක් අනිත් පැත්ත හැරුණා. එදා ඉඳලා ලෝකේ පහළ වෙච්ච එකම ධාර්මික රජුරෝ උනේ අද දක්වම අශෝක රජුරෝ. මේ කෑම කනකොට ඒ පුද්ගලයා ක්‍රියා කරන ආකාරයෙන් හිතා ගන්න පුළුවන්ගේ හැදියාව. තිරිසන් ලෝකේ තිරිසන් ලෝකේ පොඩි එකා මැරෙන්නේ ලොකු එකාගේ හක්කේ. ඒක තමයි ආහාර දාමේ හැටි. පණ තියෙන සත්තු කන්නේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අපි ශිෂ්ටාචාර වුණාට පස්සේ අපි එහෙම මේ සත්තු අරගෙන අයිස්ක්‍රීම් කන්නා වගේ කන්න යන්නේ අපි වෙනස් ක්‍රමයකට ආහාරයට බැස්සා. බැස්සට පස්සේ මේ ආහාරයේම අපේ ආධ්‍යාත්මය දියුණුකරනද අපි පරිණාමය තව ඉදිරියට ගෙනියනද ඒ ආහාරය පිළිබඳ ඇවතුම් පැවතුම් කියනවා. ඒවා ඉංග්‍රීසියෙන් කියනවා ටේබල් මැනර්ස් කියලා. නැත්නම් එටිකට්ස් කියලා කියනවා. නමුත් හැම චාරිත්‍රයකම ඒ කැම ටික ගන්න ක්‍රමේ විශාල පණිවිඩයක් තියෙනවා. ඒක නිසා ඒක භාවනාවක්ම කරගන්න තරමට නම් හොඳයි. එහෙම නැත්නම් අඩු ගානේ ඒ Taman ගන්න ආහාරය පිළිබඳව සැලකුවේ නැත්නම් අපිට මේ කවදාවත් මේ බෙහෙත් පන්ති වලින් නම් අයින් වෙන්න හම්බ වෙන්නේ. අද තියෙන ආහාර විශාල ප්‍රදේශයක් වශයෙන් සහිතයි. ගන්න බෙහෙත් ඊට වැඩිය වශයෙන් ඒක නිසා ආහාරය ප්‍රමාණය හරියට දැනගෙන කටයුතු කරන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙනවා ගොඩක් වෙලා විතර කරගන්න. වික්ෂුන් වහන්සේලාට නම් ඇන්දවරුවේ නිදහස් වෙනවා වගේ. ඉතින් ඒක සකස් කරගන්න ඒකට හික්මීමක් ඇති කරගන්න සමූහයකට නම් බෑ එක්කෙනෙකුට පුළුවන්. මණ්ඩ ඕන නම් පුළුවන්. මම 77 විතර වගේ ඔය භාවනා කියන කිස්සලාම ඇහුවේ ඊට පස්සේ මම ගියා නිල්ලඹ. නිල්ලඹ ගියාම ගියෝට ගිහි භාවනා මධ්‍යස්ථාන පැයට කන්නේ. ඒ දවස්වල මට කැම වේල් පහක් ඕන කණ්ඩාඩුවා. තුන් වේල මදි. පුදුමාකාර විදිහට කන. ඉතින් ගියාට පස්සේ හැන්දෑවට ඔය මේ සෝයා බෝන්චුලින් හද බිස්කට් එකක් කාලා කිරි එකක් බීලා පුදිය ගන්න. ඊට පස්සේ මට මට තේරෙනවා හැබැයි ඒක හරි විවේකයි වැඩේ. පස්සේ මට හිතෙනවා මාන වෙන්න ඕනේ. මාන වෙන්න ඕනේ කියලා අම්මට කිව්වට පස්සේ අම්මා කියනවා කවදාවත් දෙන්න බෑ. පැයට නොකා ඉන්නකොට ඉන්නක ඊලන්දාරියෙකුට හොඳ නෑ කියලා. පැයට නොකා හිටියොත් ගේ කුරුල්ලෙක්ගේ තරම් මස් අඩු වෙනවා. ඒක අම්මටත් ලැජ්ජයිලු. ඒ නිසා පැවිදි වෙන්න නම් දෙන්න යන්න බෑ. වෙන මොකටවත් නිසා නෙවෙයි. මේ රැයට කෑම නැති වෙනවා. ඔය සේරම ගිහි වෙලා තියෙන වෙන මොනවත් නැහැ. ඒගොල්ලන්ට රැයට කෑමට තියෙන ආසාව ඒ තරම් බැඳිලා තියෙන මුළු ගීගෙටට බැඳින්න එකම කොක්ක. එකම කොක්ක රැයට නොකා ඉන්න බැරි කම. මං ඉතින් හිනස්සනවා කට්ටිය මහා ලොකු බුද්ධාගම්කාරයෝ. මහා ලොකු දාන දෙන අය. එක වේලක් දෙකක් රැයට නොකා ඉන්න පුළුවන්කම ඒකටත් අභියෝගي ගන්න කැමතිද? අපේ පළවෙනි වැඩමුළුව මේ කරනකොට ඒක අපි අටතිල් සමාදන් කරා. ඒ 18 දිනේ කැන්දෑවේ රාය කැහැට කුස්සියට කියලා කියනවලු අපිට නම් පොඩ්ඩක් මොනවාරි කන්න නැතුව බෑ කියලා. ඒ කියන්නේ ඒක ඒකට අපි බැඳිලා තියෙන බැඳිල්ල. නමුත් මම බුරුමේ හිටියා 500ක් පැවිදි කරනවා. අවුරුදු 8 ඉඳලා 18 දක්වා. මාසෙකට කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ කන්න මේ පොඩි ළමයි. දවසෙන් දෙකෙන් පුරුදු වෙනවා. ඊට පස්සේ ආපහු සිවුරු එළියට පස්සේ ගිහිල්ලා කෑම ගන්නවා. නමුත් ඒ නිසා මේ ආහාරයේ વિશે අපේ තියෙන මේ බැඳීම ආහාරයේ વિશે අපේ තියෙන මේ නතු භාවයේ ගති භාවයේ දිහා බලලා ඒක නතර කරන්න නෙවෙයි මම මේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේත් එහෙම නෙවෙයි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ආහාරයේ පමණ දැන පාවිච්චි කරන්න, ලද්ද දෙයින් සතුටු වෙන්න, ඒ සඳහා අනවශ්‍ය ප්‍රයත්න කරන්න එපා. වික්ෂුණාන්තරට විශේෂයෙන් ඒ වගේම Tamanට කැමැති රුචි ප්‍රමාණවත් ආහාරයක් හම්බුනායි කියලා ආඩම්බර වෙන්න යන්නත් එපා. අපි මේ කාලා කොච්චර රසවල දෙයක් ආවත් පැය 6කින් ආයෙ බඩගින්න. බඩගින්න වෙන ආහාර වේලක් හොයන්න. ඒක නිසා අනවශ්‍ය දේවල් කරන්න යන්නත් එපා. යම් හේකින් අපි හිතමු මේ බණ අහලා අහලා කවදාරි අපිට උලංගුණයි කියලා ආහාරය පිළිබඳ යම් මට්ටමකට එන්න. එහෙම නැත්නම් ප්‍රමාණය දැනගෙන කටයුතු කරන්න. ඒකට අපි දැක්කොත් තව කෙනෙක් එහෙම චාරයක් නැතුව ශාම කන්න ගිහිල්ලා මා අමාරුක වටනවා කියලා ඒක නා කියලා පහත් කරලා හිතන්නත් එපයි කියලා. මට මේක බේරන්න පුළුවන්. එම් බැරි කෙනෙක් ඉන්නවයි කියලා කවදාවත් අව탁සීරු කරන්න එපා. මම උසස් කියලා හිතන්න යන්නත් එපා. හොඳ ආහාර වේලක් ලැබුණා නම් ඒක වළඳනකොට සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ ඒ කෙරෙහි ගැටීමක්, ගැලීමක් නැතුව ඒකට බැඳීමක් නැතුව මේක පාවිච්චි කරන්නේ මට මේ බණ භාවනා කරගන්න ඕනකමයි කියලා භික්ෂුව කල්පනා කරා. ගිහියා කල්පනා කරනවා මගේ කායික මානසික සෞඛ්‍යයට මේක පාලනය කරන්නේ. කෑමට ජීවත් වෙනව නෙවෙයි. ජීවත් වෙන්න ඕන නිසා කරනවා. කෑමට ජීවත් වෙනව නෙවෙයි. ජීවත් වෙන්න ඕන නිසා කරනවා. ආන්නේ දේ කරන කෙනාට ලැබෙන ලාභය තමයි අර කියන ශරීර සෞඛ්‍යයක් මානසික සෞඛ්‍ය ලැබෙනවා. විවේකයක් හම්බ වෙනවා. ඒ වගේම කෑම පිළිබඳව යම් පරිචයක් ඇති කල්යාණ මිත්‍රන්ගේ ඇසුර ලැබෙනවා. ඇසුර ලැබිලා තේරුම් අරගන්න හැම සතෙක්ම ලෝකේ ජීවත් වෙන කෑමෙන් ජීවත් වෙන. සබ්බේ සත්ත ආහාර අට්ටිතික. පුළුවන් තරම් මේ කෑම නැති කෙනෙකුට උයපු බතක් දීලා ඒ කෙනෙක්ගේ බඩ කුසකින්න නිවන්න ඕනේ. ඒ සඳහා Taman පොඩි කැපකිරීමක් කරන්න. උපවාස කරන එක නෙවෙයි උපවාස කරන කියන්නේ දවස් ගන්න නොකයින් එක නෙවෙයි. ආන්නේ විදිහට කටයුතු කරනවා නම් මේ විදිහට මේ ආහාරය හදාගත්ත දවසේලා මිනිස්සයා ඒක පටලවාගෙන කෙලෙස් ඇති කර ගන්නව වෙනුවට ඒක හරි හැටියට පාවිච්චි කරලා ගත්තොත් ඒක මිනිස්යාගේ දීර්ඝාෂ භාවයට හේතු වෙනවා. ඉතින් ඒක පැරණිම වංශයක් විදිහට සඳහන් කරනවා. අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට මේ චතුරාර්ය සත්‍ය විතරක් නෙවෙයි දෙන්නේ. අපිට බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුපාදය විතරක් නෙවෙයි දෙන්නේ. අපේ ඇවතුම් පැවතුම් දක්වම අපේ කෑම වේල දක්වම බුදුරජාණන් වහන්සේ කල්පනා කළා කියලා. මේක එක දවසෙන් කරන්නත් බෑ. කොයි වෙලාවක හරි අදිෂ්ඨානයක් අරගෙන අපි උත්සාහ කරන්න ඕනේ මේ ලද දෙයින් සතුටු වීම විශේෂයි කෑම තියාගත්තොත් අපිට දවසට අඩු ගානේ තුන් වේලක් සතිමත් වෙන්න වෙලාව හම්බ වෙනවා. කෑම කන වෙලාවට මම මේ කෑම කන්නේ භික්ෂුන් වහන්සේනම් ප්‍රතිවීක්ෂා කරලා කෑම කන්නේ. කෑම කන වෙලාවේදී මේක කාමයේ දනවන්න එහෙම නැත්නම් ඉඳුරම් පිනවන්න කනව නෙවෙයි මේ ජීවන යාත්‍රා පවත්තන්න කියලා කල්පනා කරන්න ගියොත් ඒක නිකන් රසාස්වාදයේ අඩු ගතියක් වගේ පේනවා. නමුත් රසාස්වාදයට ගියොත් තියෙන භයානක ලෙඩ රෝග රාශියක් අයින් කරනවා. ඒක නිසා අපි හම්බ කරන කන කට්ටිය තමයි ජීවෝ කියන්නේ හම්බ කරන කන කට්ටිය. ඒ වුණාට ඒ කනදී ඒ සතුටු හිතින් ලද දෙයින් සතුටු වීමේ දෙයට පුරුදු වෙනවා නම් අපි මේ පිටරට කෑම වලට එනත මේ හදිසි කෑම જાති කාලා වෙන ලෙඩ වලින් එහෙන බේරලා කටයුතු කරන්න පුළුවන්. ඒක බටහිරින් ආපු නපුරු සංස්කෘතියක් තමයි මේ අපි දෙමලෙන් කියන්නේ කඩෂෝරු කනවයි කියලා. කඩවල වලින් කනවා මේක හරි ගස්සන තමන්ගේ දේ කට මේ උයාගෙන කන ප්‍රමාණය දැනගෙන කටයුතු කරන පටන් අරගත්තොත් ඒක භාවනාවක්ම වෙනවා. අපි අන්තිම දවසේ කල්පනා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වගේ ඇඳුමින් ආහාරයෙන් පමණ දැන කටයුතු කිරීමෙන් අපිට ලැබෙන ලාභ නිසා කොච්චරක් අපිට මේ වෙනකොට කරගන්න බැරි ආධ්‍යාත්මික කටයුතු බණ භාවනා දියුණු කරගන්න කටයුතු වලට කොච්චර ඉඩක් ලැබෙනවද කියලා. ඒ වාගේම කවදා හරි තේරෙයි කොයි කෙනෙක් හරි බණ භාවනාවෙන් දියුණු වෙලා තියෙනවා නම් මහානකමෙන් දියුණු වෙලා තියෙනවා නම් තපස්සර බයෙන් දියුණු වෙලා තියෙනවා නම් හැම කෙනෙක්ම භාවනාවෙම විතරක් නෙවෙයි දියුණු වෙලා තියෙන්නේ. මේ අවතුම් පැවතුම් වල දියුණුවක් තියෙනවා. සිවුර පිළිබඳව ඇඳුම් පිළිබඳව දිනුවක් තියෙනවා. ආහාරය පිළිබඳ දිනුවක් තියෙනවා. මේවට අපි කියනවා සාමාන්‍ය බුද්ධිය කියලා. අද සාමාන්‍ය බුද්ධිය දකින්නම නැත්තරම් අභාගයට අභාවයටපත් වෙලා. ඒවට අපිට විශේෂඥ ඕන වෙලා තියෙනවා කන්නේ මොනවද කියලා දැනගන්න. ඒ මොකද ප්‍රමාණි දන්නේ නැති නිසා. ඒ නිසා අපිට මේ දෙයට එක රැයින් එක බණකින් කරන්න බෑ. නමුත් දැනට අපි ඉන්න ක්‍රමය 100%ක් හොඳ නැහැ. අපි ඒක හදා ගන්න ඕනේ හදා ගැනීම සඳහා තියෙන උපමානේ තමයි ලද දෙයින් සතුටු වීමකරනද ලද දෙයින් සතුටු වීමේ ಗುಣ කතා කරලා කෑම කන්නේ ප්‍රයෝජනේ සලකලා මිස ක්‍රීඩා පිණිස, ජවයේ පිණිස, මදේ පිණිස නෙවෙයි. පළතුරක් කනවනම් ඒ කන්නේ පළතුරු කන්නේ. ආරසා කරලා ප්‍රිසර්ව් කරලා තියෙන වගේ තියෙන්නේ වස. ඒ පලාතට ගැලපෙන දේ කන්නේ. ඒක තමයි ඉස්සර මනුස්සයා කෙරුවේ. මේ ෆ්‍රිජ් එකයි මේ ආහාර ප්‍රොසෙසින් උයි. නිසා අපේ බොක්ක සම්පූර්ණයෙන් නොමග ගිහිලා තියෙනවා. දැන් කියනවා මාළුවෙක් මෝදේ ගත කරනවට වැඩි කාලයක් ෆ්‍රිජ් එකේ ගත කරලා තමයි අපේ බොක්කට එන්නේ. කුකුල් පැටියේ ජීවත් වෙන කාලයට වැඩිය ඌ ෆ්‍රිජ් එකේ තියලා ගේන්නේ. ඒ තරම් මේ process එකේ හැටි. මස් මාළු ඒ වගේ එළවලු පළතුරු සියල්ලම පොළවේ හැදෙන කාලයට වැඩි වැඩි ෆ්‍රිජ් එකේ. ඒකත් අපි ඒකාන්තයෙන්ම මේ චේන් එකට පුරුදු වෙලා ඉතින් අපිට මේ වගේ ඉනකොට අමාරුයි මම දන්නවා පැහැදිලිවම අපිට එක්කෙනෙකුට කරන්න පුළුවන් විප්ලවයක් නෙවෙයි මේක. මොකද මේ වෙනුවට කන්නේ ආහාර ඒ ප්‍රදේශයේ තියෙන ආහාර ගන්න පටන් අරගත්තොත් එකට හරි සප්පායයි. ඉතින් ඒක නිසා අපි ඒක හදන්න ඕනේ. මොකද ඉස්සර සිංහලයා ඔය ගුවන්වැලි සෑය ලෝවාමාපාය හදන කාලේ වහල් සේවයේ තිබුණෙත් නැහැ, දොබ කර තිබුණෙත් නැහැ. තන්නේ කර සිංහලයාගේ හයිය. සිංහල හාල. සිංහල හාලේ බත් කාලා කරපු දේ. අනිකුත් ඇඟවල තියෙනවා ලෝකයේ මේ පුදුම හතක් තියෙනවා. ඒ සේරම සෙල්ලම් කරලා තියෙන්නේ වාල්සේව. ලංකාවේ නෑ. ලංකාවේ අත්තමෙන් වැඩේ කරලා තියෙනවා. Tamange වැඩක් කරන ගමන් පොදු වැඩක් ආවම ගිහිලා උදව් කරනවා. ඒ ඒ කරලා තියෙන්නේ මොකද්ද? ඒ මනුස්සය ළඟ තිබිලා තියෙනවා ශාස්ත්‍රයේ. කියනවට කන්නේ ප්‍රමාණ කරගෙන කැම ගැනීමේ කලාවක් අපි ළඟ තියලා තියෙනවා. ඒ අවුරුදු 1000ක් විතර පිටිපස්සට ගිහිලා බැලුවොත් අපි පුදුමාකාර විදිහට මේ විදේශ ආක්‍රමණ වලට යට වෙලා අපි මේ ගෙරිමත් කණ්ඩායි මේ নানা ප්‍රකාර දේවල් වලට යන්න ගිහිලා තියෙනවා ඔබනොක්සුමා කියලා තියෙනවා ඒ සුද්දට බැනලා තියෙන සිංහලයා ගෙරිමත් කන වාල්ලු කියලා. උද සුද්ද මස් කන. සිංහල කවදාකවත් නැහැ. ඒ නිසා උන්ට උන්ට අපිට කියන්නේ සිංහලයා ගෙරිමස් කන වාල්ලු කියලා. ඉතින් අපිට මේ කොහෙන් මේක ආවත් දන්නේ අපි ඒක උසස් මට්ටමකට අරගෙන ගිහිල්ලා අපි ළඟ තිබුණාට සාරල සෞඛ්‍ය නැති කරගෙන අපිට බණ භාවනා කරන්න වෙලාවක් නැතිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ තුන්වෙනි සැරේටත් මම කියන්නේ මේක එක රැයින් එක බණකින් වෙන්නේ උත්සාහ කරලා බලන්න හැම කෙනාම ජීවත් වෙන්නේ ආහාරයෙන්. නිසා Taman ගන්න ආහාරයේ කෑම කන වෙලාවේදී ඒක දැනගෙන වෙරලා ගන්න. මම මේ කෑම කන්නේ කියලා. කතා කර කර ටෙලිවිෂන් බලබලා පත්තරේ බලබලා කරනට වැඩිය ඒකට හරියට සංඛ්‍යා වංශනමක් වළඳනක් වගේ කරන්න. කරලි වෙලා ලද දෙයින් සතුටු වීම මිස ඔය ෆ්‍රිජ් කරලා තියෙන ඒවා කෑන් කරලා තියෙන ඒවා වසවිස දාලා තියෙන දේවල් අපායට ගියාම ගන්න පුළුවන් අප්පා. දැම්ම කන්න එපා. ඒ ගියාම දෙන්න ඕව තමයි. අපායට ගියාම ඕව තමයි වක් කරන්නේ. ඇයි ඉතින් මේ ඉන්න කාලේ මොකටද මේ අපායට යන්නේ? ප්‍රිසර්ව් කරන හැම දෙයක්ම කාසිනෝ දෙන්නේ. කල් තබා ගන්න හැම තියෙන හැම රසායනිකයක්ම පිළිකා දානවනසු. ඊට වෙදී හොඳයි ඒ වෙලාවේ තැම්පිච්ච ඒ වෙලාවේ ගහෙන් ලැබෙන දේ. ඒක ඔක්කොටම ගන්න අමාරුයි. නමුත් ලද වෙලාවක අන්නේ වගේ ස්වභාවික දේවල් වලට අගය කරන ගතිය ආවොත් අපිට නැවතත් අවශ්‍ය කරන කරන්නව ශරීර සෞඛ්‍ය, වෙනසම මානසික සෞඛ්‍ය ලැබෙනවා. ඉතින් හැබැයි ඒ වාගේ ආහාරය පිළිබඳව යම් දක්ෂතාවයක් නැති කෙනෙකුට මහානකමක් භාවනාවක් අරණේ ජීවිතයක් ගත කරන්නත් තමයි. මේ ළඟදී දෙන්නෙක් විතර පැවිදි වුණා මුළු දෙන්නම එක වේලක් දාන වළඳන්න බැරි වුණා පැවිදි වෙච්ච දවසේ ඉඳලා බඩ යනවා බඩ යනවා බඩ යනවා සිවුරු අරිනකම්ම බැරුව. උතුම් ආශාවෙන් ඉඳලා පැවිදුනේ. මාස යනකොට සිවුරු අරිනවා. ඒක දරන්නේ පුරුදු වෙලා නැහැ. ඒ නිසා පැවිදි වෙච්ච දවසේ ඉඳලම කැම ගන්න බෑ. ඒ නිසා ඒකෙන්ට යන්න එපා. දැම්ම ඉඳලා පුරුදු කරන්න ටික ටික ටික ටික බණක් භාවනා ටිකක් කරලා කැම පිළිබඳවත් යම් ප්‍රමාණයක සීමාවක් ඇති කරගත්තට පස්සේ අපිට ඕන තැනක ඕන වෙලාවකට ගිහිල්ලා වැඩක් කරගෙන යන්න පුළුවන්. මොකද අර හැඩ ගැහිීමේ හැකියාවක් එනවා. ඒක විශේෂයෙන්ම වැදගත් දැන් ඉන්න පොඩි දරුවෝ. මේ පොඩි දරුවෝ ඉල්ලන්නේම ওই සංකර කෑම තමයි. ඇමරිකාව වගේ රටක අම්මා තාත්තා උයන දේ ඉස්කෝලේ ළමයින්ට කන්න දෙන්නේ නැහැ. ඉස්කෝලේ ගියාට පස්සේ ඉස්කෝලේ කැම ටික හදලා දෙනවා මොකද අම්මලා තාත්තලා දෙන්නේ කාදිස්සිය යන්න ඕන කමට ෂෝට් ටීච් හදලා බෑග් එකකට දාලා දෙනවා ඉස්කෝලේ හදලා දෙනවා සෞඛ්‍ය සම්පන්න ආහාර ඒකල ළමයා ඉස්කෝලට ආපුවාම ඉස්කෝලෙන් තමයි කැම කන්නේ ඒ තරමටම මේ වගේ රටවල් වල කැම කැම නිසා ඇති කර තියෙන ලෙඩ ඒක ජාතික සමාජ සේවා කටයුතු වලට දරන්න බැරි ලෙඩක් තියෙනවා දරන්න බැරි බරක් වෙලා තියෙනවා ඉතින් ඒක නිරක්ෂිත පවතින රටවල් ටිකක් අඩුයි. මුගක් වෙලා තියෙනවා සීත රටවල් වල. ඒක නිසා දැන් මේ වගේ රටවල් වල තියෙන ගොඩාක් වෙලාට මස් මාංශ. ඒක නිසා ඒක හරි අමාරුයි ගලප ගන්න හරි අමාරුයි. නමුත් ඔයත් ඉඳලා තියෙනවා මේ වගේ රටවල් වල ඔයත් දන්නවා ඒ වගේ ඉදි අපි කොහොමද මන්ත්‍යස්තව කටයුතු කරන්න කියලා. ඒ නිසා තමයි මේ කැමක් ගන්න වෙලාවේදී අඳුමක් වගේම ඒක ලද දෙයින් සතුටු වීම කියන ඒ වගේම ප්‍රයෝජනෙ සලකලා කරනවා කියන එක ගත්තොත් පවුල ඇතුලේ පුදුමාකාර සමගියක් එන්න පටන් ගන්නවා. මේ නේවාසික වැඩමුළුවකට ගිහිල්ලා භාවනා කරන එහෙම නැත්නම් බණ භාවනා කරන එකට තේරෙයි මේ උෂ්ම ගැනීමෙන් පමණක් ආනාපානේ පමණක් කිරිල්ලෙන් පමණක්ම භාවනාව හරියන්නේ ගන්න ආහාර ප්‍රමාණය සහ වතුර හරීම වැදගත්. ඒකෙන් තමයි සෞඛ්‍ය හැදෙන්නේ. හැබැයි අනිත් පැත්තකුත් කියත හැකි. භාවනා කරගෙන කරගෙන යනකොට මේක තේරෙන නිසා එන්නේ එන්නේ එන්නේ තමන් ආහාරය පිළිබඳව ගොනුවක් එන්න පටන් ගන්නවා. නිතරම අහුම්කම් දෙන්න. භාවනා කරන ගමන් මේක අහුම්කම් දෙනකොට බුදුජානනාංශය අපිට මේ හැම දෙයකටම චර්යා පද්ධතියක් හදලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ශ්‍රද්ධාවෙන් බුදුහාමතුරු වගේ කරනවා නම් මේ වගේ බුද්ධ පූජාවලුත් අපි කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි බුදුජානනාංශය කියන දේ ධර්මය ජීවිතේට ලං කරගන්න. ඉතින් ඒ නිසා මම ධර්ම දේශනා මෙතන නතර කරනවා. මේ තාක් අපි කතා කරේ ඒ කියන ඉතරීතර පින්ඩපාත මහාරේ වංශයට සඳහන් තොරතුරු අපි හෙට බලාපොරොත්තු වෙනවා. ඒ ඉතරීතර සීනාසන මහාරේ වංශයට සම්බන්ධ තොරතුරු නැත්නම් මේ අපි ඉන්න ගෙවල් දොරවල් පිළිබඳ තොරතුරු කතා කරන්න. ඊට පහුවෙන්දා ඔන්න ඔය දක්ෂ වුණොත් සිවුරට පින්ඩපාතයට සේනාසනයට එහෙම නැත්නම් ඇඳුමට ආහාරයට සහ ඉන්න තැනට අපිට කොච්චරක් ඒ හරහා භාවනාමය ඥානයක් එහෙම නැත්නම් භාවිත මනසක් ඇති කරගන්න පුළුවන්ද කියන එකයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ මතක් කිරීමත් එක්කම දවසේ ධර්මදේශනා නිමා මෙතනින් සටහන් කරනවා. සියලු දෙනාට මේ කටයුතු සකස් කර ගැනීමෙන් Tamanට සෞඛ්‍ය සම්පන්න කායික මානසික තත්ත්වයක් ඇති කරගන්න මෙලෝ වශයෙන්ම මේ ධර්මදේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශිරු දිනාටම පෙරුවන් සරණයි